දැන් මේ තවත් එක ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේ කම්සප පිළිබඳව තිබෙන්නා වූ ඒ ආස්වාදයේ ගිජු වීමෙන් මිත්‍යාචාරයන්ගේ දෙන ස්වභාවයක් පවා මේ දහම් අහලා ක්‍රමක්‍රමෙන් එහි ආදීනව දැකලා ඒකෙන් මිදීමේ දැඩි බලාපොරොත්තුවක් ඇති වෙච්ච කෙනෙක් නෑ මේ කියවෙන්නේ අනිත්‍ය දුක නැත වශයෙන් යථා ධර්මයේ විග්‍රහ වෙලා මේ දේශනා කරනකොට ඇහිලා ඒ මග අනුගමනය කරමින් හුඟා කෑත් වුණා. නමුත් කියනවා තවත් ඒක අසහනයක්. ඈත් වෙලා වෙන් වෙලා යනකොට හරි අමාරුයි. නැවත හිතෙන්නේ ඒ ආස්වාදයන් පස්සේ හඹා යන්නමයි. ඉතින් මෙහෙම ස්වභාවයක් තියෙනවා. බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන ඒකෙන් බේරෙන්න කටයුතු කරගන්නවා වරද බව දැනගෙන. ඉතින් කොහොමද මේක ඉවරට ඉවර කරගන්නේ කියන එකයි මේ ප්‍රශ්නේ. මේ මට්ටමට තිබුණොත් අපාගත වෙන්න හේතු තියෙයිද? එහෙමත් කියන මේ ප්‍රශ්නේ අහන්නේ. ඉන් දැනගත යුතු දෙයක් තියෙනවා. යමක් වැරද්ද වැරද්ද හැටියට දැක්කනම් ඒක විශේෂ ධර්ම අවබෝධයක්. ඊට පස්සේ දැක අනුගමනය කරලා නැත්නම් වරද වරද හැටියට දැකලා යම් තරමක් ඒකෙන් හිත කය වචනේ මිදෙව්වා නම් ඉවත් කළා නම් ඒ තරමට මාර්ගයේ වැඩෙනවා ඒ මුලින් ඒ අසහනකාරීත්වය හැටි මොකක් නිසාද කලා ප්‍රගුණ කරගෙන ආපු ඒ කාම සංඛාරයන් නිසා වැඩිච්ච කාම විඥාණය කර්ම භවයේ පිහිටලා තියෙන්නේ. ඒ කර්ම විඥාණය තමයි ඒකට පවතින ආහාර හොයන්නේ. හරියට සතෙක් බඩගිනි වෙනකොට කුලප්පු වෙලා ඌට ජීවත් වෙන්න ආහාර හොයනවා වාගේම තමයි. අපේ විඥාන විවිධ විදියට හදාගත්ත විඥාන ලෝකයෙන් ඒකට ආහාර හොයනවා. මේ විඤ්ඤාණවල හැටියක් තියෙනවා දකින්න ඕන දෙයක්. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා. මේ විඤ්ඤාණ පහක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහ ඇතුළු කරලා හටගන්නේ. ඒක වර්තමාන මාත්‍රියක විතරයි පවතින්නේ. එනම් ඕවා නිසා හටගන්න තවත් විඥානයක් තියෙනවා මනෝ විඥාන වලට අයිති. ඒක තමයි කර්ම විඥානය කිව්වේ. සංඛාරපත්‍ය විඥානං කිව්වෙත් අන්න ඒක. මොනවා හරි යම්කිසි හොඳ වැඩක් හෝ නරක වැඩක් අපි හිතෙන් කයෙන් වචනයෙන් කරන්න පුරුදුනොත් ටික කලක් යනකොට ඒ හේතු ඒ කරන සංඛාරයන්ට අනුකූලව පුණ්‍ය හෝ පාප ඒවට අනුකූලව හිතක් පහළ වෙනවා. යලි යලි ඒව පසුපස හඹා යන බලාපොරොත්තුවක්. ඒවා ප්‍රිය කරන බලාපොරොත්තුවක් හට ගන්නවා. අපි එද බලාපොරොත්තුවක් කියන්නේ අන්නේ කර්ම විඥාන වලට කියන තව නමක්. මොකද්ද දැන් වෙන්නේ? කාම මිත්‍යාචාරයන් කරලා පුරුදුනොත් ඒව නිසා වැඩෙන විඥානයක් තියෙනවා කාම විඥානයක්. කාම සහගත කර්ම කාම සහගත කර්ම විඥානයක්. ඒක කර්ම භවයේ පිහිටලා තියෙනවා. අපි අපි කොහොමද ඒක දැනගන්නේ? යලි යලිත් එහෙම යෙදෙන්න ඇත්නම් කියලා බලාපොරොත්තුවක් ඇති වෙනවා. යලි යලිත් ඒ ආස්වාදයේ විඳින්න ඇත්නම් කියලා බලාපොරොත්තුවක් ඇති වෙනවා. අන්නේ බලාපොරොත්තුවක් යමෙකුට ඇති වෙනවා නම් ඒ ඒ බලාපොරොත්තුව කෙබඳුද? සමහර අයට කාම බලාපොරොත්තු. සමහර අයට දින පලිගන්න බලාපොරොත්තු. ද්වේෂ දාගතයි. කවදා හරි මං ඔකට ගහනවා. ඔකගෙන් පලි ගන්නවා. එහෙමත් බලාපොරොත්තු තියෙනවා. නරක දේවල් ඇසුරු කරලා අනුන්ට වෛර ක්‍රෝධ කරලා අනුන්ගෙන් පලි ගන්න අදහස් කරලා එහෙම හිතන කියන කරන අයට ඒ જાති අදහස් ඇති වෙනවා. Tamanට කර්ම විඥානයක් හේනුව හැදුලාද කියලා බලන්න ඕන නම් තමාගේ බලාපොරොත්තු මොනවද කියලා හිතලා බලන්න ඕනේ. අන්න එතකොට පේනවා මගේ බලාපොරොත්තුවක් තියෙනවා මෙන්න මෙහෙම. මොකද්ද? මට විරුද්ධව හිංගි කරපු හිංසා කරපු මට විරුද්ධව යම් කටයුතු කරපු එකාගේ මට පරිගන්න හිතෙනවනේ. කවදා හරි මං ඕකෙන් පරිගන්නවා. තියනවාද බලාපොරොත්තුවක්? බලාපොරොත්තුවක් තියනවා නම් සංඛාරපත්‍ය විඥානං කියන පටිච්චසමුප්පාද සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙලා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන එක ක්‍රියාත්මක වෙලා කර්ම විඥානයේ පිහිටලා භවයේ ඒ જાතික තියෙනවා ඔහුට. හරි භයානකයි. ඒ බලාපොරොත්තුව තියෙනකන් ඊට අනුකූල උප්පත්තියකින් මිදෙන්න බෑ. මේ අත්බැවින් අවසාන වෙන්නේ නැහැ මේ බලාපොරොත්තු වෙලා තියෙනකන්. කාමයන්ගෙන් හිත කය වචනේ ඇතුළු කරලා එවන් මිත්‍යාචාරයන් සිද්ධ කරලා ඒ කාම සංඛාරයන් නිසා ගොඩනැගිච්ච විඥානය පහළ වුණා නම් ඒක තියෙන බව දැනගන්නේ කොහොමද? මතු මතුත් ඒ ආස්වාද විඳින්න බලාපොරොත්තුවක් දැඩිව මනසේ පිහිටලනවා. මට එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? අන්න හිතලා බලනකොට මොකද නැත්තේ තියෙනවනේ. අදහසක් එනවා නම් කර්ම විඥානයේ කාම සහගතව කාම මිත්‍යාචාර සහගතව භවයේ පිහිටලා ඔය විඥානයේ තියෙනකම් ඊට හේතු වෙන අධ්‍යාවක උපදින්න තියෙන ඒ විඥාන ස්වභාවය නැති වෙලා නැහැ නිරෝධ වෙලා නැහැ එහෙනම් මම නම් දෙයියෙක් වෙලා සැප විඳින්න කියලා හිතාගෙන හිටියත් ගැරන්ඩියෙක් වෙලා විලාගෙන තත්ත්වයට යන්න පුළුවන් එවඳු જાතියක උප්පත්තිය ලැබෙන්න හේතු වෙනවා මිත්‍යාචාරයන් නිසා කාම මිත්‍යාචාරයෙන් දෙවියෙක් වෙලා කාමයේ විඳින්න හම්බ වෙන්නේ මිත්‍යාචාරයේ තියෙන අසාධාරණිය නිසා තිරිසන් කුරසේ ගිහින් උපදිනවා. කුකුලෝ කිකිලිය වෙලාත් උපදිනවා. ගැරන්ඩි වෙලා සත්තු වෙලා බලගාන සත්තු වෙලා උපදිනවා. මොකද හේතුව කාම මිත්‍යාචාරයේට ස්වභාවික ගතිය රුව ඒකයි. එහෙනම් අපි දැනගන්න ඕනේ. මට එහෙම බලාපොරොත්තුවක් තවම තියෙනවද? ආදීනව දැකලා වෙන්වීමේ ආනිසංස දැකලා මෙහෙම හිතාගෙන යනකොට ඒ බලාපොරොත්තුව එකින් එක විඳින්න පටන් ගන්නවා. එන්නෙන්ඩේ බලාපොරොත්තු අඩු වෙනවා කියන්නේ. ඒ විඥාණයට යලි යලි ආහාර දෙන එක අඩු වෙනවා. ආහාර කියනව හතරක්. ඔය කලමුණ ආහාර තියෙනවා තියෙනවා. ඒවා මේ කයට ආහාර වෙනවා. කය පැවැත්මට හේතු කාරකයක් වශයෙන් පිහිටනවා. ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා. හිත විසින් ගන්න ආහාර තුන් වර්ගයක් තියෙනවා. අන්න ඒවා තමයි ඔය කාම ආහාර, කාම විඥානයේ දෙහිම ආහාර වෙන්නේ. කාම මිත්‍යාචාරයේ යෙදෙන තවදුරටත් බලාපොරොත්තුවක් කෙනෙකුගේ තියෙනවා නම් අන්නේ විඤ්ඥානයට අපි විසින් යළි යළි ගොඩ නගන කාම ස්පර්ස ආහාර වෙනවා. අපි එබඳු එබඳු බලාපොරොත්තුවක් යළි යළි ගොඩ නගනවන හිත හිතා ඉන්නවනම්. ඒ දැනුම ඒකට යොමු කරනවනම්. විඤ්ඥානය ආහාරයක් වෙලා විඤ්ඥානයටම නාමරූපයන්ට පෝෂණයවෙන්ට ආහාරයක් වෙනවා. විඤ්ඥාන බලවත් වෙනවා. එහෙම සිටිවිලි පහල කරමින් ඉන්නවා නම් එබඳු දර්ශන හිතේ මවනවා නම් මනෝ සංචේතන ආහාර වෙනවා මේ සසර ගමනට ආහාර හැදෙන හැටි කන බොන ආහාරය මස්ලේ කයක් හෝ එහෙම කයක් හදන්න ආහාර වෙනවා ස්පර්ශ විඥාන මනෝ සංචේතන කියන මේ ආහාර තුන අර කියන කාමයන්ට ද්වේෂයන්ට ආහාර වෙනවා. එහෙනම් බලන්න ඕනේ මගේ අනාගත බලාපොරොත්තු කොහොමද? බලාපුවාම Tamanට තේරෙන්න ඕනේ. මං අනාගතයේ මෙන්න මෙබඳු බලාපොරොත්තු සහිතයෙක් නේ. ඒ බලාපොරොත්තුව මේ පැවැත්මෙන් කරන එකක් නම් පැවැත්මේ බලාපොරොත්තු හිඳිලා නැහැ. ඒක දූෂ්‍ය නම් සතර අපා උප්පත්තියේ මිදිලා නැහැ. ඒක රාගදී රාග සහිත නම් කාම ලෝකේ උප්පත්තියෙන් සදාහට මිදිලා නැහැ. දකින්න ඕනේ. ඒ ධර්මයේ දකින්න ක්‍රමේ ওই ක්‍රමෙට හිතලා බලලා එවත් දැන් මේ මිත්‍යාචාර අදහස තව එනවනම් ওই විදිහට ආදීනව බලන්න ඕනේ ඒක භයානකත්වයේ දකින්න ඕනේ. එහෙනම් එහෙම විඥානය තියෙන නිසා තමයි තව මැරිලා නෑ ඒ විඥානි. ආහාර දෙන්නේ නැතුව වළක්වාගෙන ඉන්නකොට විඥානීට ආහාර නැතුවම මේක මැරිලා කියලා. ඊට පස්සේ ආයිසරයක් මිත්‍යාචාර බලාපොරොත්තුවක් හිත ඉල්ලන්නේ ඒ විඥානී ඉල්ලන්නේ ආන් ඉදාර දැනගන්න ඕනේ. ඒකෙන් නිදහස්. එතකම්ම පරිස්සම් වෙන්න ඕනේ. එතකම්ම ස්පර්ශ විඥාන මනෝ සංචේතන කියන කාම අදහස් මුල් කරගෙන ඒ මිත්‍යාචාර අදහස් මුල් කරගත්ත දෙයට හිත නැඹුරු කිරීමේ තිබෙන්නා වූ ආදීනෝ දකින්න ඕනේ. වෙන්වීමේ ආනිසංස දිහි කරන්න ඕනේ. මේ විදිහට බලාපොරොත්තු වෙනකොට තමයි ඥාන සම්පහිතෝ යථාර්ථයේ වැඩිලා ප්‍රඥාව වැඩිලා ඒ සංකාර බිඳ හැරෙනකොට විඥාණයන්ට මුලා විඥාණයන්ට ආහාර නිරෝධ වෙන්නේ ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. දැනගන්නේ කොහොමද? පෙර මට මෙහෙම බලාපොරොත්තු තිබුණා. බොරු නෙමෙයි. දැන් හිතලා බැලුවත් එහෙම බලාපොරොත්තුවක් ඉන්නේ නැහෙනි. එහෙනම් සන්තෝෂ වෙන්න කාරණයක්. මොකද්ද? ඒ જાතියේ විඥාණයට ආහාර නිරෝධ කරපු නිසා ඒ විඥාණය නිරෝධ වෙලා. එහෙනම් පටිච්චසමුප්පන්නෝ න්‍යාය ධර්මයේ දකින්නවා. මොකද්ද? ඒ විඤ්ඤාණ නිරෝධලා නාම රූප නිරෝධයිනි. එනනම් මට පටිසන්ධි විඤ්ඤාණයක් ඒ જાතිය ලැබෙන්නේ නැන්නම්. ඒ බඳු නාම රූපයක උප්පත්තියක් මට ලැබෙන්නේ නැහැ. ලැබෙන්න හේතු නැහැ. අන්න දැනගන්නවා න්‍යාය ධර්මී. සලායතයන් නාම රූප නිරෝධයි. එහෙනම් ඇස කන දිවනාසයේ ශාරීරිය මන කියලා. ඒවට ආයතන ඉන්ද්‍රිය ආයතනලා නැවත පිහිටන්නේ මතු සතර ගමනක. අන්න සලායතෙන් නිරෝධ බව දන්නවා. එහෙනම් මතු කවදාවත් එබඳු ලාමක ස්පර්ශයක් දැහැගන්නේ නැහැ. නැවත ඇසුරට ඉන්නේ නැහැ. ස්පර්ශය වේදනා තණ්හා උපාදාන භවජාති ඒවෙන් දැම්මම නිදහස් නේ කියලා දකිනවා. මෙහෙම පරිත්‍යාසම්පන්නව දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙම පුරුදු කරගෙන පළමු වාසනාව සතුටු ඇති කරගන්න ඕනේ. වරද වරද හැටියට දැකීමේ ඥානයේ පහළ වීම ගැන කාම මිත්‍යාචාරයේ වරදක් කියලා අවංකව වැටහුණා නම් විශාල වැදගත් දෙයක් හම්බ වුණා. ඒක තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ ওই ක්‍රමයට අනුගමනය කරලා සුද්ධ කරගන්න ඕනේ. ඒ විඥානය නිරෝධ කරගන්න ඕනේ. එතකොට දෙවැනි සතුට ඇති වෙනවා. ඒකෙනුත් මිදුණා. කාර්ණ්‍ය දැනගැනීමේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණා. දැනගෙන ඒක අත්හැර දැම්මල පස්සේ සංඥාවෙනුත් මිදුණා චිත්තේනුත් මිදුණා. එහෙනම් ආයිසරයක් සසර ගමනක් ඒකට හේතු වෙන්නා උප්පත්තියක් එන්නේ නැහැ කිනු මිදුණා. මෙන්න මෙහෙම දකින්න පුරුදු වෙන්න ඕන පටිච්චසමුප්පන්නේ.